එවන් මහත්මයා ඔබතුමාගේ මයික් එක ඔහෙන් ඔන් කරන්න පුළුවන් නේද? හරි. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ මට මේ කාලයක් තිස්සේ තිබ්බ ප්‍රශ්නයක් මේ අහන්න හිතුණා පොඩ්ඩක් මේ අද මාතෘකාව පොඩ්ඩක් පරිබාහිර වෙන්නත් පුළුවන් කමක් නැද්ද ස්වාමීන් වහන්සේ? කමක් නැහැ. ප්‍රශ්නේ තියෙන ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනාව සහ විදර්ශනාව ගැන මේ ප්‍රාර්ථනාව ගැන සහ සත්‍යක්‍රියාව ගැන වහන්සේ දේශනා තුනක් විතර කරා කලින් මේ මම අර damsura.org එකේ නැවතත් ඒක බැලුවා ස්වාමීන් වහන්සේ. විදර්ශනා පැත්තෙන් සහ ප්‍රාර්ථනා පැත්තෙන් ඒ ඒ කරුණු පැහැදිලි සානස. ඒක මේ විවිධ ස්වාමීන් වහන්සේලා වාසෙත් කතා කරලා තියෙනවා. දැන් සානස මේ ප්‍රාර්ථනා සත්‍යක්‍රියා ඒවයි ගත්තාම ඒකෙන් තියෙන්නේ අපි අපි කරන හොඳ වැඩ සංස්කාර දැන් සංකාර උප්පත්ති සූත්‍රය ගත්තත් සීක බල පහ වර්ධනය කරලා ඒකෙන් යම්කිසි දෙයක් අපිට අපේ අපේ අපේ වශයෙන් තියෙනා වගේ අර්ථයක් මට දැනෙනවා. එහෙම ගත්තාම. දැන් අනිත් පැත්තේ ගත්තාම සාංශ දැන් විදර්ශනාවේ අනාත්ම සංඥාව ගත්තාම කෙලින්ම අපි බලන්න මෙතන ප්‍රධානියක් නැති වසගේ නොපවතින කැමතිසේ කැමති දෙයක් කළ නොහැකි කැමතිසේ සැපදීම නොහැකි දෙයක්. ඒ වගේම දැන් සත්‍ය විභාග සූත්‍රයේ සාරිපුත් මහ රහතන් වහන්සේ කියනවා නකෝපනේතා ඉච්ඡාවේ පත්තබ්බන් කැමති දේ ලැබීම ඒ ඒ සම්බන්ධ විග්‍රහයකුත් කරනවා. මේ බුදුහාමුදුර සමහරලාට දේශනා කරනවා චින්තිතම්පි න භවිස්සති. ඒ කියන්නේ හිතන දේ වෙන්නේ නැහැ බොහෝ විට හිතන්නේ නැති දේ තමයි වෙන්නේ. විදර්ශනාව දිගටම වරඩි ස්වාමීන් වහන්සේ බාහිතුපට්ඨා ඥාන සංඛාර උපේක්ඛාම ඒ වගේ අපි අපි කරන සංස්කාර එහෙම අනාත්ම භාවයක් තියෙද්දි ඒ වගේ බය බය දෙයක් තියෙද්දි අපේ එකෙන් තේරෙන සායනස් ඒක අපිට කිසිම දෙයක් ඒකෙන් කරන්න බෑ වගේ නේද ඒකෝට අර අර අර අර ඉගැන්වීම් සහ ඒ පැහැදිලි කිරීම අපිට හොඳට තේරුණා ඒකට ඒකත් ඒකට ඒක ගැළපීමක් නැත්තේ දෙයක් වගේ දැනනවා සායනස් ඒක කොහොමද ඒක හොඳ ප්‍රශ්නයක් ඇහුවේ ওই දෙකම නිවැරදි ඒ කියන්නේ මෙතන සත්‍යයේ පුද්ගලයක් නැති බව ඇත්තයි හැබැයි වසඟේ පැවැත්විය හැකි ගුණයක් මෙතන තියෙනවා. මොකද්ද වසඟේ පැවැත්විය හැකි ගුණය කියන්නේ දැන් මේ ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නෙම ඒ ඉන්ද්‍රිය ධර්මයන්ට පුළුවන්කම තියෙනවා අවශේෂ නාම රූප ධර්මයන්ට අධිපතිකම් ගන්න. එතකොට අන්නේ අධිපතිකම් දක්වන්න පුළුවන් ධර්ම වඩා තීව්‍ර කළොත් හැම විටම ඒ ධර්මයන්ගේ ආධිපත්‍යයට තේ තමයි අවශේෂ ධර්ම තියෙන්නේ. දැන් අපි එච්චර ඈතට යන්න නැතුව සරල කාරණයක් ගමුකෝ. දැන් අපි හිතමු අපිට එළවලු ටිකක් හරි පළතුරු ගෙඩියක් හරි නැත්නම් මස් මාළු ටිකක් හරි එළියේ තිබ්බොත් නරක වෙනවා. ඊට පස්සේ අපි ඒක ෆ්‍රිජ් එකක තියලා තියනවා නරක වෙන්නේ නැතුව. දැන් එතකොට මම කියලා කෙනෙක් ඉන්න ඕනේ මේක කරන්න. දැන් ෆ්‍රිජ් එක අපි හිතමු අපි ෆ්‍රිජ් එක හදාගෙනයි මේක තිබ්බේ කියලා. හැබැයි අයිස් වැටෙන දැන් ඔබතුමා ඇමරිකාවේ ඉන්න නිසා දන්නවා. එතකොට අයිස් බහුල ප්‍රදේශයක අපි හිතමු සතෙක් මැරෙනවා. දරුණාට පස්සේ අර හිම වලින් යට වෙනවා. යට වුණාට පස්සේ ඒ දැන් වෙන තැනක ඒ සතා මැරුණොත් එහෙම උගේ මස් ටික කුණු වෙලා යනවා. හැබැයි අර සතාගේ මස් ටික කුණු වෙන්නේ නැතුව ඒක සංරක්ෂණය වෙලා පවතිනවා. එතකොට ඒ කෙනෙක් ඉන්න නිසා නෙමෙයි, ඒ පුද්ගලයෙක් ඉන්න නිසා නෙමෙයි. අර සංරක්ෂණය කිරීමේ සාධක බහුල කළාම ඒ ඒ ඒ සාධකත් එක්කලා එය බොහෝ කාලයක් එහි પરම්පරාව නඩත්තු කරනවා. දැන් නාම රූප ධර්ම ඇති වෙලා එසැනින්ම නිරුද්ධ වෙනවා නිරුද්ධ වුණාට ඒහා සමාන හේතුප්‍රත්‍ය ගොඩනගන්න පුළුවන් නම් යලි එම ධර්මය ජනිත වෙනවා ඒකත් නිරුද්ධ වෙනවා ඒහා සමාන හේතුප්‍රත්‍ය ගොඩන යලිත් එම ධර්ම ඒක තමයි හි පරම්පරාව කියන්නේ එතකොට නාම ධර්ම වලත් රූප ධර්ම වලත් ඒ අදාළ හේතුප්‍රත්‍ය හඳුනාගෙන නැවත නැවත නඩත්තු කරන්න පුළුවන් නම් එහි පරම්පරාව දිගට අරගෙන යන්නට පුළුවන් එතකොට අන්න ඒ විදිහට પરම්පරාව දිගට අරගෙන යමින් යම්කිසි වසඟ භාවයක පමුණවන්නට පුළුවන් විශේෂ නාම ධර්ම තියෙන ඒවා තමයි ඉන්ද්‍රිය ධර්ම. එතකොට ඊළඟට ඉද්ධිපාද ධර්ම. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉද්ධිපාද දියුණු කළ කෙනෙකුට ආනන්ද අවශ්‍ය නම් කල්පයක් වැඩ ඉන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ උන්වහන්සේට පුළුවන් මේවා නඩත්තු කරන්න අර ගුණය ප්‍රබල වෙලා තියෙන නිසා. එතකොට එතන අනාත්ම බව හැබෑවයි අනාත්ම කියන්නේ මෙතන ආත්ම වශයෙන් ගත යුතු දෙයක් නැහැ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නාම රූප ධර්ම එහිම බිඳී යනවා අවින්‍යාසී ගුණයක් නැහැ මෙතන අකණ්ඩව පවතින අවින්‍යාසී ධර්මයක් නැහැ නමුත් ඒ ඒ වේලේම හටගෙන නිරුද්ධ වුණාට යලි යලි හේතු ප්‍රත්‍ය ගොඩනගන්නට පුළුවන් බව සහ අර සමහර ධර්මයන්ගේ අවශේෂ ධර්ම ආක්‍රමණය කිරීමේ නඩත්තු කිරීමේ ආධිපත්‍ය දැරීමේ තියෙන ලක්ෂණය නිසා පවත්තන්න පුළුවන්. දැන් බුදුරජාන් වහන්සේගේ භාග්‍ය ගුණය කියනකොට යස ශ්‍රී කාම ධම්ම ප්‍රයත්න. එතකොට එතන එතන කාම භාග්‍ය කියලා කියන්නේ උන්වහන්සේ යමක් කැමති වෙනවා නම් ඒක ඒ විදිහෙන්ම පවත්වන්නට පුළුවන්. ඒක ඒ විදිහෙන්ම सिद्ध කරන්නට පුළුවන්. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් යමක් කැමති වුණානේ දැන් අචින්තිතම්පි භවති චින්තිතම්පි විනාශති. අපි හිතන දේවල් වෙනස් වෙනවා. නොසිතූ දේවල් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේට ඒ සිතූ දේ සිතූ ආකාරයෙන් කරන්න පුළුවන් වෙන්නේ කුමක් නිසාද? උන්වහන්සේට ඒ ධර්ම හැම දෙයක්ම කවර හේතු ප්‍රත්‍යයෙන්ද හටගන්නේ කවර හේතු ප්‍රත්‍යයෙන්ද විකෘති වෙන්නේ කියලා හරියටම සංස්කාර විකාර ලක්ෂණ හරියටම විනිවිද දැකලා දෙනවා. එතකොට විකෘති වෙන ධර්ම බැහැර කරලා ඒ නඩත්තු වෙන ධර්ම ටික එකතු කළාන් පස්සේ මේක අවශ්‍ය විදිහට පවත්වන්න. දැන් දැන් ෆ්‍රිජ් එකේ මස් ටික දාලා අපි ඒක උත්සාහයකින් කරනවා හිමපතිත වෙන ප්‍රදේශයේ මැරිච්ච සතාගේ ඇඟ මතට හිම ටික වැටුණාන් පස්සේ ඒක ස්වභාවිකව සිද්ධ වෙනවා. එතකොට පුද්ගලයෙක් ඉන්න අවශ්‍ය නැහැ. ඒ අදාළ විකෘති වෙන ධර්ම බැහැර වෙලා එය නඩත්තු වෙන ධර්ම ටික එකතු වෙච්ච ගම ඒක සංරක්ෂණය. ඉතින් අන්න ඒ වගේ ක්‍රමයක් තමයි අපි අදිෂ්ඨානය තුල ප්‍රාර්ථනාව තුල ඒ වගේ සංඛාරොප්පති සූත්‍රයේ ඒ පැහැදිලි කරන්නේ අන්න එහෙම ඒක විකෘති කරන ධර්ම බැහැරගල. දැන් අපිට පේනවානේ කවුද ධර්මාශෝක රජුලු ධර්මාශෝක රජුලු 84000ක් විහෙර විහාර හැදුවට මරණාසන්න මොහොතේදී ඒ චිත්ත tattය නඩත්තු කරගන්න බැරි වුණා. ඒක විකෘති වුණා. ඒ විකෘති වුණේ අකුසල ධර්මයෙන්, නීවරණ ධර්මයෙන් විකෘති වුණා. එතකොට මේක විකෘති වෙන ධර්ම හඳුනාගෙන මේ විකෘති වෙන ධර්ම මැඩ පැවැත්වීමේ කෞශල්‍ය එතුමා ප්‍රගුණ කරලා තිබුණ නැති නිසා තමයි අර්බුදය ඇති වෙන්නේ. එතකොට ඒ ඒක ප්‍රගුණ කරලා තිබ්බනම් අර තමන් ප්‍රගුණ කරපු කුසල් සිත් නඩත්තු කරගන්න තිබුණා. අන්න නඩත්තු කරගත්තා නම් තමයි සංඛාර උප්පත්ති සූත්‍රය කියන ආකාරය තමන් කැමති තැන උපදින්න පුළුවන්. ඇති වෙන සංකල්ප මට ඔව් සායන්ස් සායන්ස් මගේ දැනගත්ත ඔය කමක් නැහැ කියන්නේ ඒකෝන සායන්ස් දැන් මේ ආත්මභාවය ඒකෙන් ටිකක් මම බලන විදර්ශනා පැත්තෙන් අපි ඒක කරාදී අපේ පැත්තෙන් වංචක ලෙස ආත්මභාවය වැඩි වීමට ඒක ඒ වගේ ඒක හේතු වේද කියලා. වෙන්න පුළුවන්. මොකද දැන් අපි සක්කාය දිට්ඨිය තියාගෙන මේක කරන්නේ. ඒ නිසා හැමතිස්සෙම මේ හැම කරුණකින්ම අපේ සක්කාය දිට්ඨිය ඉස්මතු වෙන්න පුළුවන්. ඒ නිසා සංඛාර උප්පත්ති සූත්‍රයේ කියන කාරණය අපි පුහුණු කරන්න ගියාට පස්සේ අපේ ආත්ම දෘෂ්ටිය වැඩෙන්න පුළුවන් හැබැයි ඒ කළ හැකි දෙයක් බුදුරජාන් වහන්සේ දේශනා කරා. එතකොට ඒ කළ හැකි දේ අපි විමුක්තිය ඉලක්ක කොටගෙන කරන්න සමත්ද? එහෙම නැත්නම් විමුක්තියෙන් බැහැර වෙලාද අපි අතින් සිද්ධ වෙන්නේ? දැන් දැන් අපේ ධර්ම දේශනාවලත් අපි පැහැදිලි කරලා දෙනවා මේ ජීවිතේ සෝවාන් වෙන්න බැරි වුණොත් ඊළඟ භවයේ මම කොහෙද උපදින්නේ කියන එක හිතලා ඒකට සැලැස්මක් හදාගන්න. එතකොට ඒ ඒක සැලැස්ම හදාගත යුත්තේ විමුක්තිය ඉලක්ක කරගෙන මට මේ ජීවිතේ පාරමිතා ධර්ම, බෝධිපාක්ෂික ධර්ම, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම අවශ්‍ය විදිහට දියුණු කරගන්න බැරි වෙච්ච නිසා ඊළඟ භවය හෝ එතනට පසුබිම හදාගන්න ඕන කියන වස්සග්ග පරිණාමී ගුණයෙන් යුක්තවයි එතකොට ඒ පැතුම ගොනු කරගත යුත්තේ. නමුත් එහෙම කොච්චර අපි කිව්වා වුණත් බොහෝ දෙනාට ඒක වස්සග්ග පරිණාමී ගුණයෙන් නෙමෙයි ඇති වෙන්නේ තෘෂ්ණා මූලිකව ඊළඟ භවයේ අපාය වැටෙන්නේ නැතුව මම සුවපත් ජීවිතයක් ලබන්න ඕන කියන අර්ථයෙන්. ඉතින් ඒ මොකද අපි අපි තාම සක්කාය දිට්ඨිය ආත්ම දෘෂ්ටිය දුරු කරලා නෙමෙයි මේ වැඩේ කරන්නේ දුර්වලකම තියාගෙන ඒක යට කරගෙන ඒකට හිත කර වූ ප්‍රත්‍යක් ලැබිච්ච ගමන් වහා ඒක ඇවිස්සෙනවා. ඉතින් ඒ ඇවිස්සෙනකොට අපි සති සම්පජඤ්ඤයෙන් නොහිටියොත් අපිට ඒක පේන්නේ. එතකොට අර ධර්මයෙන් යුක්තව අපි අරක පවත්වාගෙන යනවා. බුදුහාමුදුරුවොත් මෙහෙම දේශනා කරලා තියෙනවා. සුදස්සි හාමුදුරුවොත් මෙහෙම කිව්වා කියලා හිතාගෙන අපි පවත්වාගෙන යනවා. හැබැයි අපි පවත්වාගෙන යන්නේ ඒ નિયમિત ධර්මය නෙමෙයි අපේ මනසේ මතුවෙන අර සූක්ෂම ක්ලේශය හඳුනාගත නොහැකිව වංචක ධර්මයකට හසු වෙලා අපි ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒක ඒක හැම මොහොතකම වෙන්න පුළුවන් අපි ඵලගාමී වෙන තෙක්. හොඳයි සංසාර සාධු මොහොතින්. හොඳයි.